පුංචි කාලේ ඉඳලම ඒ ස්වභාවය වැඩි වැඩි ඇවිල්ලා. ඒ කියන්නේ මං තිල් අරගෙන නැහැ. ධර්ම දේශනා අහලත් නැහැ. මේ පොඩි කාලේ ඉඳන් තිබුණා මේ විමර්ශනය. මම මේ දැන් ওই දකින්න පේන ඇහෙන ඒවා ඒවත් එක්ක විමර්ශනය දිගට දිගට දිගට දිගට හැම තිස්සෙම gedara වැඩ කෙරුවත් අර ඒව මේව වෙන්නේ කොහොමද මේ එන්නේ එහෙම විවර්තනයක් තිබුණා ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන කාලේ කල්පනා කරලා තියෙන්නේ ඇයි මේ ඉගෙන ගන්න ඉගෙනගෙන මොනවද ලැබෙන්නේ ඇයි මේ හැමෝම මෙහෙම යන්නේ කියන එහෙම දැන් සල්ලි වුණත් මොන දේ හරි අතට දැන් මොන හරි ගත්තත් ඒක කොහොමද හැදිලා තියෙන්නේ මොනවද වෙන්නේ එහෙම විමර්ශනය කරලා කරලා දැන් මේ දැන් ඔබ වහන්සේ ඒකේ තියෙන දේවල් කියනකොට මට දැනෙනවා මේවා මම නොදැනීම කරලානේ කියලා. දැන් එහෙම ඉන්නකොට ඉන්නකොට අර එක මොහොතකින් ෂණය අර ෂණයෙන් මේ නිරෝධය වෙනවා අත්දැක්කා. අත්දැක්කට පස්සේ මේ කොහොමද අත්දැක්කේ? අත්දැකේ දැන් අර මේ අරමුණු ඉන්ද්‍රියන් පහින් නිකන්ගේ අතුල ගා ඉන්නකොට ඉන්ද්‍රියන් පහින් අරමුණු ඒ කියන්නේ පාවෙනවා වගේ වුණා. දැන් තමයි ඒක කියන්න පුළුවන් 2013 වගේ ඒක උනේ. එන්නේ මොනවත් අරමුණු උපදින්නේ නැහැ. මේ පාවෙනවා වගේ ගිය අතු ගන්නවා. ඊට පස්සේ කිසි දෙයක් මොනම දෙයක්වත් මේ මේ එන්නේ මෙතනට වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ මේ එකපාරටම මැරිලා ඉපදුනා වගේ මේ මේ නැටෝ ගිහින් නැටෝ ගිහින් මේ මේ ඇවිත් අතු ගයි නැටෝ මා නැටෝ ගිහින් ආපහු මට ඉස්සෙල්ලා මොකද උනේ කියලා හැබැයි අර මගේ මේ මේ මේ මේ මේ වගේ මේව වෙනකොට මට එහෙම මෙහෙම ගෙවල් වලට එහෙම ගියපුවාම ඇහිලා තියෙනවා අර සුබසිංහ මෑණියෝ කියලා ඉන්නවා ඒ මෑණියෝ එහෙම මේ මං මට දැනෙන දේම කියනවා ඊට පස්සේ මං එයා ගාවට දෙපාරක් තුන් පාරක් විතර ගියා මේ ඒ ගිහින් එනකොට තමයි මේ මං මෑණියොන් ටික මෑණියනේ මේ නිවනේ අපිට අත්දකින්න පුළුවන් නේද කියලා ඊට පස්සේ අත්දකින්න පුළුවන් ඒ ගාම මේ මෑණියෝ ඒ දේශනාවම කරා වර මන් දැක්ක මේ නිවන අත්දකින මේ විදිහයි වෙන්නේ කියන දේ කිව්වා ඊට පස්සේ තමයි මම කිව්වේ මේ මේක අත්දකින්න පුළුවන් නේද මෑණියනි කියලා ඊට පස්සේ මෑණියෝ එච්චර ගණන් ගත්තේ නෑ ඊළඟ මාසේ ගියපුවාම මේ මම එක මොහොතක නිවන දැක්ක මෑණියනි මෙන්න මෙහෙම දෙයක් වුණා මේ මන් නැතුව ගියා මේක හරියට කිව්වොත් මේ ඔපරේෂන් එක කරනකොට අර සී නැති කරන්නේ. සී නැති කරලා ආපහු මැරිලා ඉපදුනා වගේ. එක මොහොතක් මැරිලා ඊළඟ මොහොතේ මම බැලුවා මොකද ඉස්සරහ වුනේ. දැන් මේ මේ හැමදේමත් ඉස්සරලා තිබුණා. ආත්තිතිය ඔක්කොම තිබුණා. එක මොහොතක් ඒ ඔක්කොම නැතුව ගියා. ඒත් කොස් ඒත් අතු ගන්නවා මේ වෙනවා. ඊට පස්සේ මට දැනුණා මේ මේ අම්බුරු හඳුර ගැන හරියට ආදරේ කරන හරියට ඒක කියන්න බෑ. මේ ඇත්තටම මේ නිවන් දැකලා නම් නැහැ. ඇත්තටම රැවටීමක් තමයි තියෙන්නේ. රැවටීම? ඔව් ඒ අර වේදේ තුල තියෙන එක තියෙන්නේ. Hindu ආගමේ Hindu ආගමේ වේදේ තියෙන ඒ චිත්ත කම්පනයක් ඇති වෙලා තියෙනවා. ඒක අපි ගැට ගහලා තියෙනවා බුදුන් බුදුන් කියලා හිතලා. ඒක අද මුළු ඉන්දියාවම ওই විදිහට තමයි සම්පූර්ණයෙන්ම වියවුල් වෙලා බුදුදහමත් නැති වෙලා තියෙන්නේ. එතකොට ස්වාමීනි දැන් ඊට පස්සේ ඉඳන් මට මේ අර මේ අර විඥාන දැන් ඇතුලේ හැදෙන දැන් අර ඇහෙන් වෙන ඒවා එහෙම මම දැක්කා දකින්නවා ඉස්සර. අර දැක්කොත් දැක්කා පමණයි යතුනොත් යසනා පමණයි කියන ඒවා මට ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර විද්‍යාවෙන් නැහැ දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔතන බොහොම නිහතමානීව අපි මේ කරුණ සෑහෙන පිරිසකට පැහැදිලි කරලා තියෙනවා මේ ලංකාවේ මේ ඔය ගොඩක් වෙලා අපිව දන්න ඕක හේතු ගොඩාක් අපිට තියෙනවා පැහැදිලි කරන්න ඕක වෙන්න හේතුව ලංකාවේ ඔය ඔය ඔය ආකල්පය කොහොමද බැසගත්තේ කියන එක මූලාශ්‍රය ඇතුවම අපිට පෙන්වන්න පුළුවන් මේවට ජාතික රූපවාහිනී පව වගේ කියනවා ජාතික රූපවාහිනී එක කාලෙකදී ඒ වගේ වැඩසටහන් ගොඩාක් කරා මේ ඔය Hindu ජේ ජේ ශංකර්ගේ ඔය තියෙන මිත්‍යා අතරම ජේ ජේ ශංකර ඕක තමයි කියන්නේ ඉන්දියාවේ ඒක ලංකාවෙත් අනුගත කර අනුගත කරේ බුදුදහම විදිහට. ඒක කරේ අපි දැන් ඒවා ප්‍රසිද්ධ කියන්නේ නැහැ. ප්‍රසිද්ධ ඒ ඉන්නවා දැන්ටත් ඒ ඉන්නවා. දැන්ටත් ඒ විදිහට ඒ දේශනා කරනවා. නමුත් ඒ ඒකක්වත් බුදුදහම නෙමෙයි. ඒ චක්‍රාවදි වෙන ඒවා කුණ්ඩලිනී ඒවා අවදි වෙන ඒවා ඒ විශ්ව ශක්තියට එකතු වෙනවා කියන ඒවා එකක්වත් නිවන නෙමෙයි. නිවන් මගවත් නැහැ. සේරම මිත්‍යා දෘෂ්ටිකයි. ඒකට හේතුව ලෞකික කම්ප චිත්ත කම්පණය ඇති වෙනවා. ඒ කියන්නේ චිත්ත කම්පන සිද්ධ වෙනවා. චිත්ත කම්පන වර්ග ගොඩාක් තියෙනවා. චිත්ත කම්පන එක නෙමෙයි චිත්ත කම්පන විවිධාකාර විදියට සිද්ධ වෙනවා. ඒක ආලෝක විදියට සිද්ධ වෙනවා. ඇඟ හිරි වැටෙනවා වගේ සිද්ධ වෙනවා. ඇඟට නිකන් කරන්ට් එක වදිනවා වගේ ලොකු විදුලියක් වදිනවා වගේ සිද්ධ වෙනවා. තව සිහි සිහි මුර්ජා වෙන එක සිද්ධ වෙනවා. කඳුළු දිගට එන එකක් සිද්ධ වෙනවා. ඇඟ ගැහෙන එක සිද්ධ වෙනවා. දරදඩු එක සිද්ධ වෙනවා. භාවනා කරන අයට ගොඩාක් අද පිස්සන් කොටුවේ පවා ඉන්නවා ඒ වගේ අද මේ යථා තත්ත්වයටපත් වෙන්න බැරි වෙච්ච අය ගොඩක් ඉන්නවා. අ ડોක්ටර්ස්ව දන්නවා මනෝවෛද්‍යවරු දන්නවා මේ ගොඩක් මේ ඒ මනෝ මානසික අසහන වලට ඒ පීඩන වලට හේතු වෙන්නත් ඒවා හේතු වෙනවා. නමුත් මේවා ඇත්තරම නොදන්නාකම නිසා තමයි තියෙන ගැටලුව. මේ එකක්වත් නිවන් මඟ නෙමෙයි. අපිට ඒක මනාවකට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර භූමියේ චිත්ත කම්පන සිද්ධ වෙනවා. ඒවා ලෝකෝත්තර භූමිය හඳුනා ගන්න හැකියාව තියෙනවා. නමුත් මේ මේ සාමාන්‍ය චිත්ත කම්පන වුණා කියලා ඒක නිවනට එන්නේ නැහැ. නිවනට එන්නේ නැහැ කියන හේතුව අපි පේනවා නම් අපි ඒක ඔප්පු කරලා පේනවා නම් ඔබතුමියටම දැන් ඔබතුමිය ඇත්තටම බලන්න ඔබතුමිය සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් ඔබතුමියට මොනවා හරි ඔය කවුරු හරි දැන් ඔබතුමියටම දැනෙනව නේද දැන් තාම ලෝකේ තියෙන බව ලෝකේ තියෙන බව දැන් මේ දැන් දැන් දැන් ඉන්න ස්වභාවය තුල මේ ඇතුළ හිස් ඇතුළ හිස් බුදුහාමුදුර අර බුදුහාමුදුර නෑ ඒක නෑ මේක ඔබතුමියට නෙමේ දැනෙන්නේ ඔබතුමියට දැනෙන්නේ කියන එක තියෙනවානේ මට දැනෙන්නේ කියන්නේ දැන් අර ඔබතුමියට දැනෙන්නේ මෙහෙම දෙයක් වුණා කියලා එහෙම දෙයක් උන දැන කවුරුත් නෑ එතන ඉඳලා මට අර ඒක දැනෙන්නේ කාටද දැනුම කෙනෙක් නෑ. නෑ ඔබතුමියට ඔබතුමිය ඔය ඔබතුමියගේ ඇත්තටම දැනුණු කෙනෙක් නැත්නම් මේ මොහොතේත් ඔබතුමියට ඒ මේ කියන නිවන කියන එක මේ අවිලා ලෝකයේ අවබෝධයෙන් මිදෙන්න ඕන එකක් මහා ප්‍රඥාව අවදි වෙන්න ඕනේ. ඒ කියන්නේ බුද්ධ වහන්සේගේ දර්ශනය දන්නේ නැතුව කවුරුවත් නිවන් දකින්නේ නැහැ. පළවෙනි එක. බුද්ධ දර්ශනය තුළින් ලෝකයේ සත්‍ය මොකක්ද කියන එක පැහැදිලි කරන්න ඕනේ. කවුට් කාට හරි අපි හිතමු මම රහත් කියලා කියන්න ලේසි. නමුත් ප්‍රතිපදාවක් පෙන්වන්න බැරියයි. ඒ අය ඇත්තටම රහත් භාවය මොකද්ද කියලා දන්නේ නැති නිසා. ඔව් ප්‍රතිපදාව මෙහෙම වැටුණා. ඔව්. දැන් මේ අර ධාතු මේ ඒ කියන්නේ මං හිතලා එහෙම කෙරුවා නෙවෙයි. ඇතුලේ වැඩුණා මේ අර සතර මහා ධාතු ගැන අවබෝධ වුණා. ඒ අවබෝධය මේ වැඩ කරන ගමන් ඒව වෙනවා. සතර මහා ධාතු ගැන අපි අවබෝධ කරන්නේ කුමක් සඳහාද? දැන් අර නාම රූප පිරිසිදු දැකීම නාම රූප කියන්නේ මොනවද? ඒක දැන් මේ මේ විශ්වය අර මේ ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ හැදිලා තියෙනවා කියන්න බෑ මොහොතකටවත්. අර ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ ශක්තියගේ ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ මේ මනස හැමතිස්සෙම මිරිඟු පෙන්නනවා. ඒක ඕක Hindu ආගමනේ තියෙන්නේ. බුද්ධ ආගම ඕක නෙමෙයි. බුදුන් වහන්සේ ඔහොම දෙයක් කියන්නේ නැහැ. බුදුන් වහන්සේ වේදයේ තුල දැන් ওই Hindu ධර්මයේ තියෙන ටික තමයි විශ්ව ශක්තියත් පෘථිවි ශක්තියත් ඔය ඔක්කොම Hindu ධර්මයේ තියෙන්නේ. ඔකනේ සත්‍තිස්සානන්ද කියන්නේ ත්‍රිවේදේනේ. ඔය ත්‍රිවේදේ තියෙන්නේ. ඒ කියන්නේ ඕක තමයි බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාවස්තුමා ඉපදෙන්නත් කාලේ ඍෂිවරු ඔය කරපු දේ. භාවනා කරේ ඔය සමතේ වැඩිවේ විශ්ව ශක්තියට එකතු වෙන්නනේ. ඒක Hindu ආගමේ තියෙන්නේ. බුද්ධ ධර්මයේ එක නෙමෙයි. ඔව් භාවනා කරලා නැහැ විමර්ශනය කරලා තියෙනවා. නෑ මේක දැන් මෙතන තියෙන්නේ බුද්ධ දර්ශනයේ ප්‍රතිපදාවේ කොටස් දෙකක් තියෙනවා පැහැදිලිවම. පුරභාග ප්‍රතිපදාවයි අපරභාග ප්‍රතිපදාවයි. පුරභාග ප්‍රතිපදාව කියන්නේ මේ මේ බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරන පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන ඒ දර්ශනය බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න එක. ඒක ඒක ඇත්තටම ඒකේ නැතුව කාටවත් මේ කොච්චර භාවනා කරත් නිවන් දකින්නේ නැහැ. අද භාවනා මධ්‍යස්ථාන ගොඩක ඕක නැහැ. පූර්ව භාග ප්‍රතිපදාව නැහැ. ඒගොල්ලෝ කරන්නේ හුස්ම දිහා බලලා භාවනා කරන එක. ඒකත් මේ බුද්ධාමේ නැහැ. භාවනා කරලා නැහැ. නෑ. සෝතාපන්න වෙන්නේ භාවනා කරලා නෙමෙයිනේ. පළවෙනි එක. ඔව් ඔව්. සෝතාපන්නක සෝතාපන්න වෙන්නේ භාවනා කරලා නෙමෙයි. ඒක අපිට පෙන්වන්න පුළුවන්, පරයායනොත් පෙන්වන්න පුළුවන්, බුදුන් වහන්සේ දේශනා කරන වෙනුත් පෙන්වන්න පුළුවන්. දැන් ඒකට එතකොට නිවන් මඟ වෙන්නේ නැහැනේ භාවනාව එතකොට. භාවනා කරන එක නිවන් මඟ වෙන්නේ නැහැ පළවෙනි එක. භාවනා කරන එක නිවන් මඟේ මේ භාවනාව කියන එක බුදුන් වහන්සේ ඇත්තටම තපස්සරු ගාව තපස්සරු ගාව භාවනා කළා අතහැරපු එකක්. ඒකෙන් සැලසීම ලබන්නේ. ඔව් ඒක ඒක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ නෙමෙයි. නෙමෙයි. නෙමෙයි ඒක පිළිච්ච දෙය. බුදුන් වහන්සේත් ඉතින් අර එදා හිටපු ගුරුවරු ගාව ඒ තියෙන දේ කරලා ඒ ඒකේ දෙයක් නැති නිසානේ අත්හැරියේ. ඉතින් ඒක අපි කළා හරියන්නේ නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි බුදුන් වහන්සේ ඇත්තටම සෝතා දර්ශන සමාපත්තියෙන් තමයි සෝතාපන්න වෙන්නේ. බුදුන් වහන්සේ ලෝකයට හෙළි කරපු දර්ශන අවබෝධය නැතුව කවටත් ඒක වෙන්නේ නැහැ. එතනයි ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ අර ඒක සමායනෝනේ අර එක මොහොතක අර මේ මේ විඥාන මායාව මේ හැමතිස්සෙම දැන් ඉස්සර පේනවා දැන් මේ ඇවිල්ලා මේ සද්ද ඇහෙනකොට ඇහැට ඡායාව වැටෙනකොට මේ ඇතුලේ ප්‍රතිබිම්බ වැටෙනවා මම දකිනවා ඇතුලේ ඒක චිත්ත ඒක චිත්ත කම්පනනේ ඒව බුද්ධඝම නෙමෙයි ඒව තමයි මේ තාත්නිකන තනිකර ඔය ඔය චිත්ත කම්පන කියන්නේ චක්‍රවදි වෙන ඒවා තමයි ඔය තියෙන ඒවා. ඕක ඇවිල්ලා 이르දි පැත්තට යන්නේ. ඒ කියන්නේ මැජික් පැත්තට යන්නේ. මැජික් එකක් බුදුන් වහන්සේ දේශනා කරේ නැහැ. මේක බොහොම පරිස්සමින් ගන්න ඕනි. ඒ කියන්නේ මනසට පොඩ්ඩක් අර ගැටෙන්න යන අවශ්‍යතාවයකුත් නැහැ. අපි උනත් එහෙම නෙමෙයි මේ අපේ ඒ ප්‍රකාශ කරන්න ඕන නිසා මෙහෙම ප්‍රකාශ කරා මිසක් කරනවා මිසක් නැතුව අපිට එහෙම අදහසක් නැහැ. අපිට ඕනේ පැහැදිලි කරන්න විතරයි මොකද්ද මේ බුද්ධ දර්ශනය කියන්නේ. මොකද්ද බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරේ අපි කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියන්නේ. දැන් ඔය මිත්‍යා දෘෂ්ටිය තුළ බෞද්ධයෙක් වෙන්න බෑනේ අපිට. අපිට බෞද්ධකම නැති වෙනවනේ. භව නිරෝධයක් සිද්ධ වෙන්නේ නැහැ. භව නිරෝධයක් කියන්නේ භවය අඳුනා ගන්න එපා. භවය අවබෝධ කරන්න එපා. දැන් භවය අවබෝධ කිරීමක් නැහැනේ. ඒ කියන්නේ දැන් මේ මේ දකින පේන ඒවා අද අපිට උගන්වලා තියෙන්නේ නිට්ටයයි නිට්ටයයි කියලානේ. එතකොට ඒ නිට්ටය සංඥාවනේ මෙතන වැරිලා තියෙන්නේ. එතකොට මං ඒ මේ නොදැන කරලා දින්නේ නිට්ටයයි කියලා තිබුණු දැන දැන් ගෙදර එහෙම චුට්ටක් අර මහත්ය චුට්ටක් බිව්වා. ඒ ඒ වගේ පීඩාකාරී ස්වභාවයන් තුල මම නිතරම මේ මෙහෙම ලැජ්ජාව බය මේවා තියෙනවා මෙහෙම දේවල් කොහෙද දැන් ප්‍රශ්නේ මේකයි. ඔය කොච්චර දැන් කතා කරන්න ගියත් ඔය කතා කරන්නේ අන්තේ ඉඳගෙනනේ. බුදුන් වහන්සේ අන්තක ඉඳගෙන ධර්ම දේශනා කළා නැහැනේ. බුදුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරන්නේ. දැන් අපිට ඔය අපි දැන් ලෝකේ අතනත කියන අන්තේ ඉඳගෙනනේ කතා කරන්නේ. එක්ක නැත එක්ක ඇත. ලෝකේ එක්ක තියෙනවා එක්ක නැහැ කියනවා. බුදුන් වහන්සේ එහෙම එහෙම ධර්මයක් දේශනා කරන්නේ නැහැනේ. ඒ කියන්නේ දැන් ඉස්සරින් ඉස්සර වෙච්ච දේවල් ඒවා ඊට පස්සේ අර අර එක මොහොතකින් දැක්කට පස්සේ අර ධර්මයේ ප්‍රඥාව එහෙම කියන්නේ පෙර නැසූ දහම කියන්නේ මන් තුල මේ ඇතුළෙන්ම මට ඒ දහම ওই ටික ආව එකක් ආව එකක් මේ ඇතුළෙන්ම ඊට පස්සේ අර ඔය මූල පරියය දැන් මේක සත්‍යක් බවට රැවටෙන තැන සත්‍යක් නැති තැන අර මේ මේ මොනවාද මොනවාද කියන්නේ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා ඒ ඒ දේවල් ස්පර්ශ වුණා ඊට පස්සේ නම් අවු වෙනවා ඒවා එකපාරට අර රූප මේ ඇතුලේ දැනීමක් එනවා දැනීමත් එකම තිතවිල්ල පහළ වෙනවා ඒවා ඒවා ඇතුලේම වෙන මන් නැතුව මේ වෙන ක්‍රියාකාරීත්වය ඔය පැහැදිලි කරන පැහැදිලි කිරීම තුල ඔබතුමියටම දැනෙන්නේ නැද්ද ගැටලුවක් තියෙනවා කියලා එහෙම ඇවිල්ලා ඇවිල්ලා දැන් තියෙන්නේ ඇත්තටම ඔබතුමියට දැනෙන්නේ නැද්ද ඔබතුමිය මේ දැන් ඇත්තටම යමක් හිතාගෙන ඉන්නවා මේක මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති කියලා ඒ හිතාගෙන ඉන්න දේ ඇත්තටම ඒකද කියලා සැකයක් නැද්ද ඇත්තටම කියන්නේ අර නිවීම තියෙනවා නිවීම කියන්නේ මේ දැන් එහෙම ස්වභාවයක් දැන් ඔය ඇලෙන ගැටෙන තැන්වල එහෙම එහෙම ඇවිල්ලා දැන් කිසි දෙයක් උපාදානය වෙන්නේ නැහැ ඇතුලේ සකස් වෙවි සකස් වෙවි එන්නේ නැහැ හැබැයි අර උඩින් මේ මනස මනසේ ක්‍රියාකාරීත්වය දකිනවා ඒව වැඩ කරනවා අපි අපි මෙහෙම කියමු දැන් ආනෙඤ්ඤාභි සංකාර තියෙනවානේ ආනෙඤ්ඤාභි සංකාර තියෙන අය ගාව ඇත්තටම සමාධියක් තියෙනවානේ සමාධි තියෙනවානේ දැන් සමාධි ලෞකික සමාධි ඕන් තියෙනවානේ ප්‍රථම ධානය, ဒုတိ යික ධානය, තෘතීක ධානය, චාතුර්ථ ධානය, සිද්ධාර්ථ තාපසතුමා අයව ලැබුවානේ. රූප ධානය. ඉතින් ඒවත් ওই ස්වභාවය තියෙනවා. ඉතින් අරූප ධානය වල හිටියන්නේ සිද්ධාර්ථ තාපසතුමා පස්සක තාපසගාව හිටියා. අරූප ධානය වලින් වැඩක් නැහැ කියලා ඒ සිද්ධාර්ථ තාපසතුමා අයින්ට උනේ. ඉතින් ඔය වගේ හිටියන්නේ. දැන් ඔය කියන තැන නේ ඔය කියන්නේ. අරූප ධානය ස්වභාවය තමයි ඔය කියන්නේ. සමාධිමත් හිතක් දැන් තියෙනවා ඔබතුමියට. ඔය ඒ කියන්නේ ඉස්සර අර හැමදේම දැක්කා ඒ කියන්නේ මේවා වෙන විදිහ ඔක්කොම දැක්කා. ඇතුළ නෙමෙයි එළිය නෙමෙයි මේවා ඔක්කොම ඔබතුමියට පටිච්ච සමුප්පාද අවබෝධයයි නැත්තේ. අත්තම කිව්වොත් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු පටිච්ච සමුප්පාද ධම්මේසු ධම්මං කියන අන්නේ අවබෝධය නැහැ. පටිච්ච සමුප්පාද ධනේ දැන් මෙහෙමනේ බුදුන් වහන්සේ පස්වක තවසගාව ඔය සමාධිමත් හිත හිටියා. එතන ඒ වගේ තියෙනවා. ඔය කියන ඒක තියෙනවා. ඉස්තර තරංග ඇත්තටම ඉස්තර තරංග නෙමෙයි කොහොමත් ඒක සමාධිමත් සිත්යේ ස්වභාවය. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රීතිය තියෙනවා. ඒ අරමුණු වලින් මිදෙන රූප රූප සංඥාව කියලා කියන්නේ ඒක අරමුණු වලින් මිදිලා ඉන්නේ. විතක්ක ਵਿਚාර නැහැනේ සංසිඳිලා තියෙන්නේ. අරමුණු එන්නේ නැහැ තමයි. ඒ වුණාට එතන මේ නිවන් මාර්ගක් නැහැනේ. දැන් ඊට වැඩිය හොඳට සමාධිමත් ස්වභාවය තියෙන අරූප ධානය. ඉතින් එතන එකම සංඥාවේ ඉන්න එකක්නේ. දැන් ඒක වෙනම දැනගෙන කරන එකක්. දැන් ඒක නෙමෙයි ඔබතුමිය රූප සංඥාවල තමයි හිර වෙලා ඉන්නේ. නමුත් දැන් මෙතන තියෙන ගැටලුව දැන් ඔබතුමියට එතකොට බුදුන් වහන්සේ පස්සක තවුසංගෙන් අයින්ට උනේ ඔතනින් ඔතනින් කෙනා ඉන්නවනේ කෙනානේ දැන් ඔය ඉන්නේ සමාධියට ඒ කියන්නේ කෙනා නේද ඔතන බුදුන් වහන්සේ අවබෝධ කරපු ධර්මය මොකද්ද බුදුන් වහන්සේ පස්වග තවුසෙන් ගිහිලා අවබෝධ කරපු ධර්මය මොකක්ද එතකොට? මේ මේ පහට මේ ඉන්ද්‍රියන් පහෙන් බාහිරත් එක්ක ස්පර්ශ වෙනකොට අරමුණු උපදිනවා. ඒ අරමුණු උපදින ඒවා එළියේ කියලා දකින තාක්කල් එළියෙන් රැවටෙනවා. ඒ ඒ දැකීම දැන් ඇතුලෙන් දකිනවා. කෙනෙක් නැති ස්වභාවයක් දකිනකොට මේ ඒකෙන් මේ ද කියන්නේ දැකීම තුළ ඔය කියන්නේ හිත හිතනේ නෑ නෑ ඇත්තට අත්දැකීම කොහොමද පැහැදිලි කරන්නේ අත්දැකීම මේ දැන් එහෙම මට අර ඉන්දිය එක එක දවසක් මේ මේ ගොරවනකොට එකපාරටම ඒ බාහිරයි මේ මේ මේ මේ එක මොහොතකදී ඇතුළ කම්පණය වෙනවා ඒ ඒ එකම ඇතුලෙන් මේ අයියෙන් ගිරුවා අකුණක් ගන්න කියන අන්නේ චිත්තයේ උඩට අර රූප වේදනා සංඥා කියන තැන දැක්කා ඊට පස්සේ හිතනවානේ නෑ මං නෑ හිතලා නෙවෙයි ඇතුලෙන් වෙන දේ දැන් මම මේ කියන්නේ ඔව් කියන්න බලන්න කියන්න ඒකත් එක්කම අර මාළු ටැංකියේ කරන්ට් එක ඒකත් ගියා. ඒක සියුම්ව ගියේ. ඒ සියුම් යනකොට ඒ සියුම් සද්දෙටත් ඇතුලේ තියෙනවා මේ රූප වේදනා මේ රූප කලාප කම්පන චංචල ස්වභාවයනේ. ඒක ඕක ඇවිල්ලා මේ සංඥා වේදේති නිරෝධයට යන තැනනේ සංඥා වේදනා වේදනා සංඥා සුකුම වෙන තැනනේ ඕක තියෙන්නේ. හතරවෙනි ධ්‍යාන තත්ත්වේනේ. ඕක අපිට පැහැදිලි. ඕක ඇවිල්ලා මේ ලෞකික ධ්‍යානයක්. ওই ලෞකික ධ්‍යානයට පත් වුණු ආකාරය ගැන ඒක මනාකොට පැහැදිලි කරන්න ඔබතුමීට හැකියාවක් නැහැ. නමුත් ඔය සමාධිමත් ස්වභාවය පිරිහෙනවා. ලෞකික ධ්‍යාන පවතින ඒවා නෙමෙයි. ඒ මොහොතේ තියෙනවා ඊට පස්සේ පිරිහෙනවා. ලෞකික ධ්‍යාන සදාතනික සෝයක් නැහැ. ඒක මේ මොහොතේ විතරයි තියෙන්නේ. ඒ මොහොතේ තියෙනවා ඊට පස්සේ ඒ ඒ මොහොතේ හේතු නිසා සකස් වෙන දේ ඒ මොහොත නැති වෙනකොට ආයි පිරිහිලා ඉන්නේ. සාමාන්‍ය ජීවිතේ වෙනදා විදිහට ඒ ලෝභ දේශ මොහ වෙනද විදිහටම කේන්ති අනේවා තියෙනවා ආසහිතනේවා තියෙනවා නැති වෙන්න බෑ හා ඇලෙන ගැටෙන එක නැති වෙන්නේ නැහැ බුදුන් වහන්සේ එහෙනම් එතන ඉන්නවා බුදුන් වහන්සේ එහෙනම් ඒකෙන් අයින්ට වෙන්නේ නැහැ ආයෙත් චුට්ටක් කියන ස්වාමීනි ඇලෙන ගැටෙන දැන් ඒ මොහොතට ඒ සකස් වෙන්නේ හේතු නිසානේ හේතුඵලනේ ඒ මොහොතේ හේතු නිසා මේ සමාධිය සකස් වෙනවා නමුත් ඒක පවතින්නේ ලෞකික සමාධිය ආයිමත් හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔව් නමුත් ලෝකෝත්තර සමාධිය එහෙම එකක් නෙමෙයි. ලෝකෝත්තර සමාධිය එහෙම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මේ හේතු සැකසුණක් නැති උනත් වෙනස් නොවන සමාධියක්. මේක වෙනස් නොවන සමාධියක්. ඒක මේ ආර්ය භූමිය විතරයි තියෙන්නේ. ඒක මේ බුදුන් වහන්සේමයි ලෝකෙට හෙළි කරන්නේ. ඒ ඒ සමාධි පිරිහෙන්න කිසිම හේතුවක් එන්නේ නැහැ. මේ ලෞකික සමාධි පිරිහෙනවා. නමුත් දැන් ලෝකෝත්තර සමාධියකට එන්න බෑ ওই විදියට. ওই විදියට නෙමෙයි ඒකට එන්නේ. ඔව් එතකොට ගෙදරදී අර දැන් මෑතකදී ඉඳලා ගෙදර වෙන කාර්යයන් දැන් මහත්ය නැති වෙලා ඒ දේවල් ඒ කෙරුවා මේ දැන් එහෙම ওই ස්වභාවය තුල කරුවා දැන් ඒ ස්වභාවයත් මේ ඉබේම නැතුව ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඇලෙන ගැටෙන තැන මේ උපාදානය වෙන්නේ නැහැ දැන්. එළවෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් දැන් අර gedara මේ gedara පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඒ කියන්නේ ඉස්සර තිබුණා බැඳීම් නිකන් තිබුණා. ඇතිරෙලා නැහැ. ඔබතුමියගේ. ඈ? වයස කීයක් වගේද? දැන් 55ක්. නෑ ඔතන ඔතන මේ දැන් ඕක ඇවිල්ලා පටිසංඛාව කියන්නේ ඔතන ඒ කියන්නේ මග්ගහමග්ග ඥාන මග්ගනමග පැටලෙන තැනනේ ඔය දැන් ඔතනින් ඕක පටලවා ගන්න දැන් ඔතනින් ඕක දැන් ওই පටිසංකාව තියෙනකන් සංඛාර උපේක්ෂා ඥානෙට එන්නේ නැහැනේ පටිසංකා පටිසංකාව සැකසංකා දුරු වෙන්න ඕනනේ. දැන් ඔතන දෘෂ්ටිය ගත්ත සිර වුණොත් දෘෂ්ටියක සිර වුණොත් ගැලවෙන්නත් අමාරු වෙන්නේ. ආර්ය භූමියට එන්න බෑනේ. ආ දෘෂ්ටි වල දෘෂ්ටියක හිර වෙනවා. දෘෂ්ටියක හිර වෙලා ඉන්නේ දැන්. ඕක දැන් හරි අමාරුයි. ඔතනින් පොඩ්ඩක් ඕකෙන් ඔබතුමිය කවුරුවත් කියනේ වහන එකක් නැහැ සමහර විට ඔබතුමිය හිතයි ඕකම තමයි කියලා. අද ගොඩක් අය එහෙම ඉන්නවා ඉර වෙලා. ඒගොල්ලන් නිවන් මාර්ග වැහිලා තියෙන්නේ. ඉතින් බෝ සමහර අය rahat වෙලයි කියලා කියන ඔතන ඉඳගෙන. ඉතින් ඒගොල්ලෝ හිතන් ඉන්නවා rahat වෙලයි කියලා. හිතන් ඉන්නවා මිසක් ඒ ඒක තමයි ඒගොල්ලෝ ඔක්කොම පිස්සු නටනේවා පේන්නේ. රඟපානවා විතරයි අර අර ධර්ම අර පොත්වල තියෙන ඒවා බල බල ඒ විදිහ රාතන් වහන්සේ වගේ නළුවෝ වගේ රඟපාන. අර ඔය වගේ දේවල් සිද්ධ වෙලා තියෙන නිසා ඇත්තටම දෘෂ්ටිය හිර වෙලා ඉන්නව රහත් වෙලයි කියලා හිතාගෙන. දැන් ඔය වගේ ඒවා තමයි වෙලා තියෙන්නේ. අපිට දැන් ඒගොල්ලන්ගේ අභ්‍යන්තරය හොයාගෙන ගියාම ඒගොල්ලන්ට ප්‍රතිපදාවක් කියන්නත් බෑ, එන ආකාරයක් කියන්නත් බෑ, මුකුත් බෑ. හැබැයි ඔන්න ඔය වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා දැන් ඒ ඒ ඒක එකපාරක් හරි සිද්ධ වෙලා තියෙන හින්දා දැන් අර ෂොක් එක තියෙනවා. ඒ දන්නවා දැන් මේ මේ මේ වගේ කම්පන නැතුව මෙහෙම මං හිටියා කියලා. එතකොට එයා හිතන්නේම මම rahat වෙලා හිටියා කියලා. එයා හිතන්නේ මේ නිවන දැකලා දැන් නැති වෙලා තියෙන ආයි කොයි වෙලාව හරි දකි කියලා. එහෙම දැන් එතකොට ස්වාමීනි මේ දැන් අර ලංකාව දැන් ඔය වගේ මෑණියොත් ඉන්නවනේ. දැන් ඔය බණ කියනවනේ YouTube එකේ. ඒ මෑණිය මෑණියෝ කියන බණ එකක්වත් ධර්මයට ගැලපෙන්නේ නැහැ. නමුත් ඔය වගේ දේවල් එයා කියනවා. එහෙම වෙලා එහෙම වෙනේවා කියනවා. ඔව් සත්බුද්ගල දෘෂ්ටි වල හිර දැන් සත්බුද්ගල දෘෂ්ටිය කැඩිලා මගේ. ඒ කියන්නේ අර ඔලු ඒක දෙන්නේ නැහැ මනසේ. රැවටෙන්නේ නැහැ. අර හුඟක් දැන් ওই පිටිදේ හාමුදුරුවෝ ඔය අරුණ ධම්මහාමුදුරුවෝ ටීචර් ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ මම දැන් ටික කාලයකට ඉස්සෙල්ලා මේ මට ධර්ම එන්නේ නැහනේ කියලා මට ටිකක් ඒ විමර්ශනයක් තිබුණා. දැන් ඔබතුමිය ඔබතුමිය දැන් ඔය කියපු හාමුදුරුවෝ පවා කෙලස් තේනවා ඒ අයගේ රඟපානවෙන් කෙලෙස් පෙන්නනවානේ. ඒ අයගේ ඔක්කොම දැන් මුළු රටම දන්නවනේ කෙලෙස් තියෙනවා කියලා. ඒ ඔව් ඒගොල්ලෝගේ ඇතුලේ හැදෙන ලෝකේ එයාලා දකින්න නැතුව ඒ කෙලෙස් තියෙනවානේ. දැන් ඒ අය ගාව කෙලෙස් තියෙනවා කියලා වැටහෙනවානේ. ඔබතුමියත් පිළිගන්නවානේ. එහෙමයි. දැන් අපිටත් පේනවානේ ඒවා නිකන් ටීවී එකේ වගේ මේවා ඉතින් දැන් YouTube එකේ පේනවානේ අපිට. ඔව් එහෙමයි. තියෙනවා කියලා මේ අය ගාව. දැන් කෙලෙස් තියෙන අය කොහොමද rahat වෙලා කියන්නේ? ඒ කියන්නේ. ඒක දැන් ඒ දෘෂ්ටි වල නෙමෙයි දින්නේ. ඉන්නේ. දැන් එතකොට කෙලස් ආශවක්ඛ්‍යා ඥානෙ කාටද තියෙන්නේ? ඔව් කෙලස් දුරු දැන් ඔබතුමීට තියෙන දාසවක්ඛ්‍යා ඥානෙ කියලා අපි අහන්නේ. ඒ කියන්නේ දැන් මේ ආසවක්ඛ්‍යා ඥානෙ ත්‍රිවිද්‍යා පහළ වෙන්නේ නැතුව කවුරුත් රහත් වෙන්නේ නැහනේ. ආශ්‍රය ඡය වෙන ආසවක්ඛ්‍යා ඥානෙ ඔබතුමීට තියෙනවද කියලා අහන්නේ. ඔයක දැන් ඔබතුමීට පුබ්බේනවාසානුසය ඥානෙ තියෙනවද? ඔබතුමීට චතුප්පහත් ඥානෙ තියෙනවද? ඔබතුමීට තියෙනවද ආදීනවානුපස්සනා ඥානෙ? ඔබතුමීට තියෙනවද පටිසංකාර ඥානෙ? ඔබතුමීට තියෙනවද මුඤ්ඤිත කම්මිතා ඥානෙ? ඔබතුමීට තියෙනවද බයතුපත්ඨා ඥානෙ? අය ඔබතුමී නිහඬ. දැන් මම කියන්නේ දැන් දැන් ආශ්‍රවක්ෂා ඥානයක්වත් නැතුව ආශ්‍රව ෂය වෙන බවක්වත් අදහසක්වත් නැතුව ආර නිකන් දැන් ඉන්න මේ ඔක්කොම නළුව ගොඩට තමයි වැටෙන්න වෙන්නේ. දැන් ඔය ඥානේ යන්තම් හරි තිබුණා නම් ඔය අය රහත් කියලා කියන්නේ නැහැ. නිකන්වත් දාන්න නැහැ ලැජ්ජ වෙන්න වෙනවනේ කවදා හරි මේ ඇත්ත එළියට එනවනේ. කවදා හරි හරියටම මේ ප්‍රත්‍යක්ෂතාවයට ආපු කෙනෙක් ඔක්කොම එලි කරගෙන යනවනේ. තේලියට එක දිගට. එතකොට අපත් නැති වෙනවනේ අනිත් අය බොරු කරන ඔක්කොම කුඩු විසුණු වෙලා යනවනේ අවිද්‍යාව. අවිද්‍යාව තුලනේ ඉන්නේ. විද්‍යා ලෝකේ එනකොට අවිද්‍යාව කොහොමත් කුඩු වෙලාම යනවා. අපේ දැන් අපි අපි පැහැදිලි කරන එක දේශනයක් අහනකොට සමහර අයගේ ඔක්කොම නිහඬතාවයක් යනවා කටවල් සේරම වැහෙනවා. ඒකට හේතුව එයා ඉන්න දෘෂ්ටියේ කෙනා කෙනාට පේන්න ගන්නවා. අපි දෘෂ්ටි වල ඉර වෙලා කියලා. ඊට පස්සේ එයාට තේරෙනවා මුල ඉඳන් හදන්න වෙනවා කියලා. දැන් ගොඩාක් අය නිහඬ වෙලා ඉන්නවා දැන්. අපේ pages වල pages අපේ තියෙනවා මේ මේ page එකේ pages වල දාලා තිබ්බා එක එක විදිහට ඒ ඒ අපි මුලින් මුලින් මේවා දානකොට එක එක විදිහට ඒවා දාලා තිබ්බා. දැන් සේරම නිහඬ වෙලා ඉන්නේ. දැන් දේශනාවල ගොඩාක් අය ප්‍රකාශ කරන ඒවා ඇහිලා දැන් ගොඩක් අයට මේවා තේරෙන බව තේරිලා දැන් හැමදාම බොරු කරන්න බෑනේ. හැමදාම මිනිස්සු රවට්ටන්න බෑනේ. දැන් මිනිස්සු රවට්ටන්න බැරි බව වැටහෙනවා. දැන් මෙයා ඔක්කොම එලි කරගෙන යනවා කියලා තේරෙනවා. අත්‍තරව අපි දැන් සේරම එලි කරගෙන යන්නේත් ඒකයි. අපි දැන් සේරම එලි කරගෙන යන්නේ සේරකේම මොන හරි කුණු තිබුණා නම් ඔක්කොම දූවිලි ගසලා දාලා සත්‍ය පැත්තට අවදි වෙන්නයි අපි කියන්නේ. එහෙමයි. හැමෝටම පුළුවන් හදාගන්න මොන හරි තියෙනවා. හැබැයි ඒ අය නිහඬව හදාගන්නවා. ඒ අය එයා අපි දන්න එයා අපිට මුකුත්ම වචනයක්වත් එහෙම දාලා නැහැ නරකට. ඒ අය නිහඬයි. අපිට මුලින් දාලා තිබ්බා කමෙන්ට්. දැන් කමෙන්ට් දාන්නෙත් නැහැ. දැන් නිහඬයි. දැන් අපි දන්න ඒ අය අතුලාන්තයෙන් ඒවා හොඳින් අධ්‍යයනය කරමින් හදාගනිමින් යනවා. ඒ අයත් ඒ සත්‍යයට ඇවිල්ලා ඒ අයම නැවතත් ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා. අය නියම විදිහටම එතකොට එන්නේ ඵලයට ඇවිල්ලා. එතකොට ඔය කරන පිස්සු වැඩ ඔක්කොම නවතිනවා. ඔව් දැන් දැන් මට දැනෙන දෙයක් මේ දැන් මේක ඉස්සරහට යනකොට යනකොට මේ ඔය අපි මේ රූපේ හෙලවෙන්නේ නැතුවම දියෙන් දෙපෑ දැන් අර කෙලෙස් ඡය වෙලා ඡය වෙනවා ඡය දැන් ආශ්‍රව ඡය වෙනකොට ඇත්තටම ඉස්සරහට ගමනක් නැහැනේ ඔබතුමියට නෑ ඔබතුමිය හිර වෙලා ඉන්නේ ඔතන නෑ නෑ මට ඔතන මඩේ ඔබතුමිය එරෙනවා මිසක් ගමනක් නැහැ අපිට ඒක පැහැදිලි කරන්න පුළුවන් ඒක වෙන්නේ කොහොමද කියලා ගමනක් තියෙන නම් ඔබතුමීට ආසවක්ඛ්‍යා ඥානෙ එන්නේ දැන් නෙමෙයි පටන් ගන්න දවසේමයි. ඔබතුමීට ඒ අවබෝධය නැති නිසා තමයි ඔය දැන් ඔතන දෘෂ්ටියේ හිර වුනේ. බුද්ධ ධර්මයේ ගැන අවබෝධයක් නැතුව බුද්ධ දර්ශනයේ ගිලිහුණු සමාජයට අපි මොනා කියන්නද කියලා හිතන එතකොට. ඒක අපි කියන්නේ කාලයේ වැලිතලාවට සැකව ගිය ඒ ඒ උතුම් සත්‍ය ධර්මයේ අවදි වෙන්නට කාලයයි කියන්නේ. අවදි කරන්නට කාලය. මේ සත්‍ය හෙලි කරන්න ඕනේ. හැමෝම දැනගන්න ඕනේ මොකද්ද බුද්ධ දර්ශනය කියලා. බුද්ධ දර්ශනයේ ගිලිහුණු සමාජයේ වල්මත් වෙලා ඔය වගේ දේවල් ගොඩාක් අයට වෙනවා. වැරද්දක් නෙමෙයි. ඔබතුමියත් අපිත් හිටිය ඔබතුමියටත් වැඩිය සමහරට පල්ලෙහා. මොකද අපිත් ගොඩක් ඒවා කරා අපිත් කුණ්ඩලිනියව චක්‍රවදි කරගෙන දැඟලුවේ. අපිත් අන්තිමටම ශරීර කුඩුව පොළවට පාස් වෙනවා තව පොඩ්ඩෙක් අන්තිම දශමයට තියලා තමයි මේ ආන්තන් ඔය මේ හුස්ම ටික දැන් වැටෙන්නේ. අපිත් අරුත්වල හිර වෙලා නීතියේ ඔය ඔක්කොම දැන් අපිට විච්ච දේවල් තමයි ඔබතුමිය ඔය කියන්නේ. කියන්නේ. දැන් වැටහෙනවද? ඇයි එහෙම කිව්වේ කියලා එච්චර එච්චර මේ ප්‍රබලව එච්චරම ඍජුවම කියන්නේ ඇයි කියලා වැටහුණාද දැන්? ඔව් දැනෙනවා. ඒ දැනෙනවා කියන්නේ මේ මේ ජම උගාකයි කියන තැන නෙවෙයි ඊට එහා තව තියෙනවා කියන එක මට දැනෙනවා. ඔය කියන හැමෝම කියන තැන නෙමෙයි ඔබ වහන්සේ කියන්නේ. දැන් හෙලවෙන්නේ නැති තැනක් තියෙනවනේ. අපි හෙලවෙන්නේ නැහැ නෙමෙයි. අර කෙලස් ටික දුරු වුණාම මේ හොලවන්නවත් බෑනේ කෙනෙකුට කෙනෙකුට. යන්තම් ඔබතු ඔබතුමිය බුද්ධිමත් කොහමද? ඔබතුමිය නැත්තම් උතන්ටවත් එන්නේ නැහැ. ඔබතුමිය දැන් ඔය ඔය මට්ටමට හරිය ඔය ධර්මයේ දන්නේ නැතුවනේ ඔය ටික හරිය ඔබතුමිය දැන් ඔතන ඔබතුමිය අනිත් අයට සමාන කරන්න බෑනේ. ඔබතුමිය අනිත් අය ඉන්නේ ඇත්තටම කාම භූමියේ හිර වෙලානේ කම්තප විඳ විඳනේ. අන්න ඒ කියන්නේ අන්න මම එතන තමයි දන්නේ. දන්නවා අපි දන්නවා ඔබතුමිය ඉන්න මට්ටම ඔබතුමියගේ ස්වභාවය ඔක්කොම අපිට තේරෙනවා. දැන් බුදුහාමුදුරේ නම් කොහොම ටික අවබෝධයි. අපි හැබැයි අපි දන්නවා බුදුපෙදා එරිලා ඉන්නේ කියලා. අපි යම් කිසි උඩක් කන්දේ නැගලා පොඩි තැන්නක් හම්බ වෙලා ඒ තැන්නෙන් එහාට නැග ගන්න බැරුව ඉන්නවා. ඔබතුමී ඉන්නවා. සමහරවිට දැන් එදනත් ඉඳගෙන මම මෙතන නෙමෙයි තන කියලා මගේ ඇතුළේ ගන්නවා. ඔබතුමී දැන් කන්ද උඩ ඔබතුමීට පේනවා. නමුත් එතනට යන්න දන්නේ නැහැ. ඔය කියන්නේ මම දැන් හැමතිස්සෙම මේ ඊළඟ දැනත් මම දකිනවා. දැක්කට මට දැනෙනවා තව ටිකක් ඉස්සරහට වැඩිනකොට මේ ඊර වෙන දැන එක තැනක ඊර වෙනවා. ඒ ඒ තැනින් දැන් දැන් ඔක්කොම හොඳට පැහැදිලි. දැන් ඔබතුමිය තව කොච්චර කතා කරත් දැන් අපි දන්නවා ඔතන දැන් ඔක්කොම ටික දැන් අපිට පැහැදිලි. ඔය කියන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් කන්ද මොදුනේ ඉන්නේ. ඔව් ඒකෙන්ද යට ඉන්න කෙනා පේනවනේ හොඳට. වටේම පේනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දන්නවා නගපි නගින්න තියෙන අමාරුවක් දන්නවා. අනිත් නගින්න කියන්න ඕනි විදියක් දන්නවා එන්න ඕනි ඔන්න ඔය පැත්තෙන් එන්න කියලා කියන්නත් දන්නවා. එහෙමයි. පිළිගන්න නොගන එක තම තමන්ගේ අතේ තියෙන. නෑ නෑ නෑ නෑ මම එතන කියන්නේ මගේ මම දකිනවා මේ 199.9ක්ම ඔය බුදුහාමුදුරුවෝ කියපු දහමේ නෙමෙයි ඔය ඉන්නේ. ඒ ඒ දහම නෙමෙයි ඔය යන්නේ. කට්ටිය ඔක්කොම පටලවගෙන යන්නේ කියලා වැටුණානේ. ඔව් ඒකයි මම දැන් මගේ ඇතුලෙන් මගේ හිත නෙමෙයි ඇතුලෙන් කියනවා. මේ තව කෙනෙක් දැන් මම තව කතා කරන ගාමිනාන්ට කෙනෙක් ඉන්නවා. එයා මං බලන එහෙම වෙන්නේ කොහොමද? ඒකත් මනසනේ. දැන් මනසේ දැන් ඒව ගෙරුවට කමක් නැහැ කියනවා. ඒකට මගේ හිත කියනවා. ඉතින් ඒකත් මනසනේ. අපිට එහෙම කියනවා නම් ඇත්තටම ගොඩාක් කියත හැකි. ඒ අපි මොකටද අහක ඉන්න අයව අවුස්සන්නේ අපි ගිනි ගිනි වලට අපි මොකටද පුළුන් දාන්නේ ගින්දරට ඒ අය ගිනි ගොඩක ඉන්නවා නම් අපි තව පුළුන් දාන එකෙන් කරන්නේ ඒ ගින්න තවත් අවුස්සන එකනේ ඔව් ඒ කියන්නේ දැන් මන මන කියන්නේ මවන එකනේ එතකොට මන දොළ නෙමෙයිනේ අපිට හදවතනේ ස්පර්ශ කරන්න ඕනේ මන නෙමෙයිනේ අපි හදවතකුත් නෑ <laughs> මනදලකුත් නෑ නෑ නෑ මගේ අර අන්තිමට එනකොට හොඳයි හොඳයි කොමාවක් කියන්නේ නේද ඔව් ප්‍රීතියක් තියෙනවනේ ප්‍රීතිය කියන්නේ නොසැලෙන ප්‍රීතිය. නැත්තම්. ඒක අර මහා කරුණාවක්. එහෙම විමුක්තිය ඔය කියන්නේ. එතන එතනට ස්පර්ශ කරන්න පහසු නෑ. දැන් ඔබතුමිය ඉන්න තැන ඉඳන් ඔබතුමිය ඔය දෘෂ්ටි වලින් නිදහස් අලුත් කෙනෙක් වගේ හිතන ඔබතුමියට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔබතුමිය ආපු දුරත් ඔබතුමියට අහිමි වෙන්නේ නැහැ. ඒ දැන් ඔබතුමියට ඒ ඔය ඔය සමතේ අහිමි වුණාට කමන්නේ නැහැ ස්වාමීනි. නෑ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබතුමිය ගාව සමතේ තියෙනවා දැන්. ඔබතුමියට ඔබට පුළුවන් කමක් තියෙනවා ඔය ඔය ඔබතුමියට නැත්තේ විදර්ශනා ඥානය කියන එක විතරයි. දැන් ස්වාමීන් වහන්සේගේ දේශනා අහනකොට මට මේ මේ ඇත්තකින් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ ගැඹුරින් පේනවා මේ මේක තමයි. සම්මත කුසයට දැනෙනවනේ. ඔව් ඒ අරින් පේනවා මට. එතකොට මේ එකක් වචන කියනකොටම ඇතුලෙන් මේ පේනවා ඒ ධර්මතාවය මොකද්ද දෙයක් දැනෙන්න ගන්නවනේ මොකද්ද අපිට නොහැටුණු දෙයක් මේ වැටහිලා එලි කරන්න යන බවක් දැනෙනවනේ ඔව් ඒ කියන්නේ ගැඹුරින් ඔව් ගැඹුරි ඒක මේ අර දැන් මේ ඔව් අර දැන් මේ ටීවී වල ඒව අහන්නේ ඒ බණ කියනකොට මම දකින්නවා මට දැනෙනවා මෙතන නෙවෙයිනේ මෙයා කියන ඒකට වැඩිය ගැඹුරක් මම දකින්නවා ඒකාන්තේ අනිවාර්යෙන්. ඒ කියන්නේ මේකත් වැරදි. මේකත් නෙමෙයි දහම. අපි අපි මෙහෙමයි අපි ඇත්තටම දැනට මේ ලංකා භූමිය විතරක් නෙමෙයි. ඔය අචාංචා අචාම්බුන් ඔය ජේ ජේ ශාන්කර මේ මේ මුහුතලේ තුල කවුද ඉන්නේ මොකද්ද යම් එලි කරපු දර්ශනයක් තියෙනවා නම් අපි ඒ සියල්ලම අධ්‍යයනය කරනවා ඇත්තම කිව්වොත්. ඔව් ඔව් එන්නේ එහෙම ඒ අධ්‍යයනය කරපු නිසා තමයි අපිට යම් ඉවර වීමක් සිද්ධ වුණේ. තියෙනවා තියෙනවා. එහෙමයි ගත යුතු දේ කුමක්ද නොගත යුතු දේ කුමක්ද කියලායි දැන්. අපි බැලුවේ පුජ්‍යල පුජ්‍යල රූප නෙමෙයි. අපිට කෙනා කවුද පුජ්‍යලයා කවුද පොඩිද ගෑනුද දෙමළද හිමිද ඒව මොනවත් අපිට අපිට අදාළ වුණේ නැහැ. අපි හෙව්වේ මේ කියන ධර්මයේ මොකක්ද කියන්නේ. ඔය කියන්නේ අර සත්‍ය දෘෂ්ටියෙන් තොරව ඒ කියන දේ තුල ගැඹුරු ධර්ම කාරණාව විමර්ශනයේට යන්න ඕනේ බුද්ධිමත් නම් ඒකයි වෙන්න ඕනේ. එහෙම වෙනවා ස්වාමීනි. ධර්මයේ ධර්ම කාරණාව තමයි වැදගත්. ඒ කවුරු මොන විදිහ ධර්මයක් දේශනා කරත් ඒ ධර්මයේ කුමක්ද කියලා විමර්ශන බුද්ධියක් තේන්න ඕනේ මේ මාර්ගය යන කෙනෙකුට. ඔව් එන්නේ ඒක තියෙනවා දැන් ඒක. හැබැයි මේ නිවැරදිව ඒ සියල්ල හොඳින් Tamanට ඒ සියල්ල Tamanට හොඳින් Tamanටම ප්‍රත්‍යක්ෂ වෙනවා දැනෙනවා. ඒක ආවට පස්සේ Tamanට ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවය තුල යන ගමන කාටවත් අදාළ එකක් නෙමෙයි හැබැයි. ඒ සමාජයේ සියල්ලගෙන්ම හැම දෙයකින්ම නිර්වුල්ව දැනෙන තමන් යන ඍජු මාවතක. ඒක තව කාටවත් කියන්න පුළුවන් තමන් හිත හිත යන්නේකුත් නෙමෙයි, සිතුවිලි වලින් යන්නේකුත් නෙමෙයි. මේක අධ්‍යාත්මිකව සිද්ධ වෙනවා. වෙන එක. ඔව් අධ්‍යාත්මයෙන්ම ඒ තුල තමයි ගමන තියෙන්නේ. ඔව් ඒ කියන්නේ තමයි ඥානස්ස අධිගමය කියන ගමන. හැබැයි මේකේ පැහැදිලි අපි බොහොම නිර්මලව පැහැදිලි කරනවා. අපි බොහොම නිර්මලව මේ ඥානයන් ගැන පැහැදිලි කරනවා ඥාන අවදි වෙන හැටි පැහැදිලි කරනවා ඒ ඥානයන් ඔස්සේ යන හැටි පැහැදිලි කරනවා. ඒ ඔස්සේ ගියොත් අපි දන්නා මෙයා ඒ කාන්තේම අවසානයට යනවා. ඒක අපිට යන්න පුළුවන්. අපි කරන්නේ යම් කිසි ඒ කියන්නේ මේ ඔද ඔබතුමීට උනත් ඔය සේරම කියන්න ලොකු හේතු තියෙනවා. ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානය ගැන අපි අහුවානේ. එහෙමයි. දැන් ඔබතුමිය ලෑස්තිද මේ ධර්මයේ අහන්න? මොකද්ද ඔබතුමියට එතන ඉඳන් මේ මඩෙන් එළිලා ඉන්න මඩෙන් කොහොමද එළිය ඉස්සරහට යන්නේ කියන එක පැහැදිලි කරන්න අහන්න සතුටුද ඔබතුමිය? එහෙමයි ස්වාමිනී. ඒක දැන් මම මගේ ඒ කියන්නේ මට දැනෙනවනේ ඒක. ඒක දැනෙනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අර අනිත් ස්වාමින් වහන්සේලාට වැඩිය ස්වාමින් වහන්සේ ඔස්සේ මේ ධර්මතාවය මේ මේ කියන්නේ ওই ඥාන පහළ වෙනවා කියලා දෙන්නක කියනවා. කිව්වට ඒ ඥානය ඒගොල්ලන්ට පහළ වෙලා නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ ඔස්සේ ස්වාමීන් වහන්සේ නියම දහම එන නිසා ධර්මතාවය වැඩ කරන නිසා ඒ ධර්මතාවය ස්වාමීන් වහන්සේ ඔස්සේ කියවෙනවා. අර ඥාන පහළ වෙන හැටි එතනින් මේ ඒ ගැඹුරටම යනවා මම දැන් යනවා. ඒ ඥාන පවා එලි කරනවා. ඔව් ඒ කියන්නේ එකපාර එක මේ ඥාන විදිහට පොත්පත් පැත්තකට කරලා දාලා අන්න එනවා. ගන්නවා එළියට. ඔව් ඔව් ඇතුලින්ම එනවා. ඔව් ඇතුලේ. එහෙම එකක් මේ මම අහනකොට මට දැනෙනවා ඒ කියන්නේ මේ වෙන අය මෙහෙම කියන්නේ නැහැ දැන් අපි කිව්වොත් දැන් බුදු බුදු මේ නිවනට තියෙන්නේ කෙලිම පාර ඒ වුණාට අර ඥාන පහළ වෙනකොට ඒ පාරවල වලිනුත් ගිහින් ඒ පාරේ තියෙන වෙන දේත් වෙන දේත් ඉගෙන දැනගෙන තමයි ඔබ වහන්සේ ඊළඟ පාරේ කෙලින්ම යනව නෙමෙයි නෑ අත්ත අත්ත ඒ පාරවල වල ගිහින් ඒවා ඒවා මොනවද කොහොමද කියලා පාර බලාගෙන කියාගෙන ඊළඟ පාරටත් ඇරිලා එහෙම එහෙම එහෙම ඉස්සරහට යන එකක් දැන් මට ඒක දැනෙනවා මේ කියන්නේ අර ඒක ගොඩක් දැනෙන්නේ නැහැ හැබැයි ඔබ කියන්නේ අතුලාන්තයට දැනෙන නේ ඒක ඔව් දැනෙනවා ඒ කියන්නේ ඔබ ඔබ වහන්සේ තුලින් ගලාගෙන ඉන්න දාම මට ටච් වෙනවා ඔබ වහන්සේට වගේ අර කියාගන්න මට බෑ ආශ්‍රවක්ෂේ ඥානිය කියලා කිව්වම ඊළඟ පිටවිල්ලට දැන් පිට එකපාරටම ශබ්දෙත් එක්කම දැන් බිස්කට් අපි දැන් මොන හරි දැක්ක ගමන් ඇතුලෙන් කියන කඳ කියලා. ඒකවල ඒක මම දකිනවා. දැකපු ගමන්ම ඒ ඒ එතනම ඇති වෙලා නැති වෙනවා දකිනවා. ඊට පස්සේ ඊටු එහා යන්නේ මම යන්නේ නෙමෙයි දකින නිසා යන්නේ. අර දන්නා උන්ටත් දකින්නා උන්ටත් මාගේ ධම ලෝකයයි කියන. ඔව් ඒ දකින දැන් දන්න දන්න දැනින් දකින්නවා දැන් මං. දකින්නකොට තමයි අර කෙලස් ප්‍රහාණය වෙන්නේ. එහෙම නැතුව නම් ප්‍රහාණය වෙන්නේ නැහැ. දැන් පිටිදුවේ ස්වාමීන් වහන්සේලා වුණා දැනීම වෙනයි දැන ගැනීම වෙනයි දැක්ම වෙනයි දැන ගන්නවා ඒක දැක ගන්න අභ්‍යන්තරයෙන් බැරි නේද ජානතෝ පස්සතෝ කියන්නේ ඔව් ඒ දැක ගැනීම තුල නේද මෙතන තියෙන කෙලෙස් දුරු වෙන්නේ එහෙම දකින්න නැත්නම් කෙලෙස් දුරු වෙන්නේ නැහැ ඒක කියන එක ඇවිලා ඊටත් වැඩිය මේක වෙනස්ම කතාවක් මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයෙන්ම ඒකට වචන නැහැ ඔය එක වචනයක්වත් කියන්න බෑ ඒ කියන්නේ ඔව් මේ වචන ඔක්කොම මායාවනේ විඥානේ මායාවනේ ඔය වල රූප තියෙනවානේ නාම රූප අන්ත තියෙනවානේ ඔව් දැනීමක් තියෙනවානේ දැනීමක් දැනි ඇතුලෙන් දැනීමක් තියෙනවා දැන් මේක තියෙන්නේ ඒ ඥානය කියන වචනය තමයි හරියට දැන් කෙනෙක් වෙනයි සුතමේ ඥානය කියන එක වෙනයි ඔව් ඒ කියන්නේ දැනීම දැනීම සුතමේ භව තමයි ඒක තමන් කාගෙන් හරි පොත්පත් කියවලා අහගෙන පුළුවන් සුත සුතමේ පැත්තට එන්න. නමුත් සුතමේ ඥානය කියන්නේ ඒක සත්‍ය බවට දැනෙන්න ඕනේ. ඒ ඒ කියන්නේ පොතෙන් තමන්ට ඕ තමන්ගේම අභ්‍යන්තරයට මේ මේ වැරදි කියන දැන් ඒක ඒක ඒක තමයි ඥානය කියන්නේ. ඒක ඒ දැනගත්ත දේ දැනෙනවා ඒක හරි බව. ඔව් ඔව් ඒකට ඒකට වචන නැහැ. ඒකට වචන නැහැ. ඒක සුතමේ ඥානයම තමයි. ඔව් එතකොට ඒක තව කෙනෙකුට පැහැදිලි කරන්නත් බෑ සත්‍ය ඥානය කියන්නේ ඒකයි දැන් සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය කියන්නේ එකම දෙයනේ ඒතකොට දර්ශන සමාපත්තිය සෝතාපන්න මාර්ගෙම පෙන්නනවානේ එතකොට සුත්තමය ඥානය කියනකොට ඒකයි ඥානය කියන්නේ Tamante එක සත්‍ය බවම දැනෙන්න ඕනේ අන්න එතන තමයි ඒකයි දර්ශන සමාපත්තිය කියන්නේ දික්ඨින්ච අනුභගම්ම කියන තැනට එන්නේ සම්මා දිට්ඨිය කියන තැනට එන්න ඕනේ. <laughs> ඒක අන්නේ දෘෂ්ටි දන්නවුන්ට දකින්නවුන්ට කිව්වේ අන්නේ දෘෂ්ටි කැඩෙන්නේ එතන තියෙන මූලිකම දේ මේකයි. මේක දැන් ඔන්න දැන් පොඩ්ඩක් ඔන්න දැන් මේක දැන් පැහැදිලි කරන්න යන්නේ ඔබතු ඔබතුමියගේ ඉන්න මට්ටමත් එක්කලා බලලම මෙතන මූලිකම දේ තමයි මෙතන ආත්ම කතාවක් නැහැ. නැහැ. මෙතන අනාත්ම ධර්මයක් අනාත්ම ධර්මයක් මේ. එහෙමයි. එතකොට මේක සවිඥානික මනසකට පේන්නේ නැහැ. නැහැ. මේක අවිඥානිකයි. එතකොට මෙතන සත්ත්ව පුජන කතාවක් නැහැ. නෑ. කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලිය. ඉබේ. මෙතන එතකොට සිස්ටම් එකක් තියෙනවා. හා එහෙමයි. සිද්ධියක්. ඒක ඒක වෙන ආකාරය තමයි අපි ලියා ගන්නවා. එහෙමයි. එතකොට ඒක තමයි අපි කියන්නේ මේ සම්පටිච්ඡන්න වෙනවා කියන්නේ, පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ. මෙතන ශබ්ද, වර්ණ, ගන්ධ මේ සේරම එකට එකතු වෙන එකයි ඒක සම්භූත වෙනවා කියන්නේ මේ ඔක්කොම එකම වචනයක් කියන්නේ. ඒ කියන්නේ සම්පටිච්ඡන වෙනවා කියන්නේ මේක සක්කාය කියන්නේ ගොඩම එකතු වෙනවා කියන එක. හා. කියන්නේ ගොඩ. සත් කියන්නේ තියෙන බවට ෂෝට් එකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්පාක් එකක් වගේ. රුක්මණයක් සිද්ධ වෙනවා, ඉද්දීමක් සිද්ධ වෙනවා. හා. ඔය ප්‍රසාද වෙනකොටම සිද්ධ වෙනවා. ඔව් ඇතුලේ. ඔක අර දරුවෙක් අර දැන් මේ ලෝකේ බිහි වෙනකොට සංඛාර සංඛාර දරුවට නැහැ. නැහැ. එතකොට දරුවට පණවන්න බෑනේ ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය මුකුත් පණවන්න බෑනේ. බෑ. එතකොට සංඛාර කියන්නේ සිතුවිලි, චේතනානේ. ඒව නෑනේ දරුවට. නෑ නෑ. එතකොට මේ මේ මෙතන මේ මේක තමයි දැන් මේක සද්ද අම්මගේ හැඩතලේ එනකොට අම්මා කියන શબ્දයකට එකතු වෙන එක කවුරුත් කරන එකක් නෙමෙයි. නෙමෙයි. ඒක සබාධාවක් කියන එක. හා. ඒ අම්මා ඒ හැඩතල එනකොට ඒ શબ્දේ අරගෙන තමයි අදටම අපි කතා කරන නාම රූප. ඕක ඕක කොච්චර කවුරු වගේ අපිට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. ඔය කියන ඕනම න්‍යායකින් ඕක තමයි නාම රූප. මේ සිත කියන්නේ ධොනියක්. කම්පනයක්. ඔව්. ඇත්තටම අපි හිතන හැමදේම අපි කතා කරන හැම වචනේම શબ્දයක්. ඔව්. ඒ කියන්නේ අර රූප කලාපවල තියෙනව නේද ගැස්සීමක්. රූප වේදනා කියන්නේ අර වේදී දැනීමක් තියෙනවා. මෙතන මෙතන ඔය එකක්වත් නෙමෙයි. ඔබතුමියගේ දැන් තියෙන සේරම ටික වහන්න ඕනේ. කොට වහන්න ඕනේ. පොත වහලා අපේ පොතේ අරින්න ඕනේ විවෘත කරන්න. එහෙමයි. ඔබතුමිය මේ පොත කියවන්නවා. එහෙමයි. එතකොට ඔබතුමියට ඔය තියෙන ඔක්කොම දූවිලි ටික ඔය පොතේ ගතලා දැම්මම මේ පොතම බවපේ. නියම පොත මොකක්ද කියලා ඔබතුමියට පස්සේ ඔබතුමියගේම අතුලාන්තට අර කියන විදිහටම දැනේ. අර කලින් කිව්ව විදිහටම. මොකද්ද වෙන්න ඕනි කියන්නේ. දැන් මෙතනදී මෙතන තියෙන්නේ දැන් ඔබතුමියගෙම ඉපදුණු දවසට ගියා නම් කොහොමද මේක පටන් ගත්තේ කියලා. අත්තටම අර ආලෝක හඩතලයටත් එක්කම මේ මොහොතේම ආපු ශබ්ද එකට එකට එක ආපු එකට ආපු එකයි මේ තියෙන්නේ. වෙන විදිහෙන් කියනවා. එකට එන එක. දැන් මේ මොහොතේත් අම්මා කියනකොට ඔබතුමියගේ ඒ මුලින් අර තිබුණු අම්මාගේ හඩතලේ තමයි එන්නේ. ඒක ඒක අම්මා කියන શબ્දෙත් එක්කයි શબ્දේ තියෙන්නේ ඇත්තටම. රූප සංඥාවයි ශබ්ද සංඥාවයි කියලා වෙන් කරන්න බෑ කියන එකයි මේ අපි කියන්නේ. මේ අපි කියන්නේ තේරම එකට එකතු වෙලා අපි දැන් ගත්තොත් එහෙම වර්ණ ශබ්ද ගන්ධ රස පහස කියන ඒවා අපි ගත්තොත් පාම් පිටි වගේ. පාම් පිටි වලට අපි තියෙනවානේ අපිම ඔය නිකන් මොනවා හරි හතරක් පහක් ගමු. පාම් පිටි ඒකට දාන මොනවා හරි මොනවා හරි තව ಜಾති ටිකක් ගමු. සීනි හරි ලුණු හරි තව ඒකට වතුර ටිකක් හරි මොනවා හරි දාලා ඒක එකට අනනවනේ. ඒකට ඇනුවාම ගුලියක් හැදෙනවානේ. එහෙමයි. ආ රොටි හදන වෙලාවට ගුලිය වගේ එකක්. දැන් මේ මේක දැන් එක එක දැන් ඊට පස්සේ මේවා දිය වෙනවානේ වතුරක් දැන් පාන් පිටිත් එක්ක දිය වෙලානේ. එහෙමයි. දැන් ලුණුත් දිය වෙලානේ. දැන් සීනිත් ඔක්කොම දිය වෙලානේ. දැන් මේ ඔක්කොම මේ ගුලිය තියෙනවා. ඔව් මේ මේ ගුලිය සේරම තියෙනවා. දැන් මේ ගුලිය ඊට පස්සේ රත් කරනවානේ. රත් කරනවා පස්සේ මේක හයි වෙනවානේ. එහෙමයි. දැන් හයි වෙන මේ ගුලිය කොයිතරම් ශක්තිමත්ද? දැන් ඔය අවන් එකට දාලා ඔය ගන්නවනේ ඔය නිකන් ඔය ඔය මැටි මැටි ටික අනලා ගත්තයි කියලා හිතන්න පාම් පිටි වුණාට මැටි ආදේශ කරන්නේ. එතකොට ඔය විදිහටම අනලා අන්තිමටම ඔය කරකල්ලා ගන්නවනේ. කරකල්ලා ගත්තාම මේක ගල් වෙනවනේ. අර අර ජලවාෂ්ප වතුර අයිස් කැටේ වගේ ගල් වෙනවනේ. එතකොට අන්තිමටම ගල් විච්ච එක ඒකේ හොයන්න බෑනේ ලුණු. ඒකේ හොයන්න බෑනේ වතුර. ඒකේ හොයන්න බෑනේ ආයි වැනිරා කොහෙන්ද කියලා. ඒකේ හොයන්න බෑනේ දැන් ආයි මේව ඔක්කොම කවලම් ගලා ඉවරයිනේ. බුදුන් වහන්සේ බුදුන් වහන්සේ මේකට දෙන උපමාව තමයි අර ගිතෙල් වලින් අර වෙන් කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඔතන වචන දෙක තමයි වචන. කියන්නේ වලින් අර කිරි වෙන් කරන්න බෑ කියලා. ඔව් කිරිත් නොවේ නවන්නේද නොවේ කියන්නේ. ඒ කියන්නේ මේකේ අවසානයේදී මේ ඔක්කොම එකට එකතු වුණාට පස්සේ ශබ්දේ කියන්නේත් මේකමයි වර්ණ කියන්නේත් මේකමයි. ඒ කියන්නේ ශබ්දේනකේ වර්ණ තියනවා කියන එක. ශබ්ද සංඥාවේ වර්ණ තියනවා කියන එක. වර්ණ සංඥාවේ ශබ්ද තියනවා කියන එක. දැන් තේරෙනවා. ශබ්ද එනකොට වර්ණෙත් එක්කමයි එන්නේ. දැන් වර්ණ එනකොට ශබ්දෙත් එක්කමයි එන්නේ. එහෙමයි. ඕකයි සංකාර ගුලිය. ඕකයි සක්කාය දෘෂ්ටිය. ඕක දැන් තියෙනවා වෙලා. දෙයක් වෙලා. ඕක එහෙම දෙයක් නෙමෙයි අංශු ටිකක් විසිරුණු එකට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශක්තියක් අංශුත් නෙමෙයි. ශක්ති සංඥා කියන්නේ ශක්ති කියන්නත් බෑ. ඕවා වචන විතරයි. ඕවා එකක්වත් නෙමෙයි මේකේ තියෙන්නේ. මෙතන තියෙන්නේ අපි එහෙම දැන්ට උපමා කරමු. මෙතන ශබ්ද වර්ණ ගන්ධ රස මේ ඔක්කොම එකට එකතු වීම එක තමයි සම්පටිච්ඡන්න. ඒක ඒක එකට එකතු වෙච්ච එක තමයි දැන් මේ මේ ෂෝට් එකක් වගේ එකක්. කරන්ට් එකක් වගේ එකක් ඉපදිලා තියෙන්නේ. මේක අර ගුලියක් කියලා උපමා කරාට එහෙම එකක් නෙමෙයි. මේක ගිනි වලල්ලක් කියලා කියවුවොත් ඒක වලල්ලක් වගේ එකක් පේනයි වලල්ලක් නෑ ගිනි බෝලේ වගේ කරකෙන්නේ මේක දැන් තොරණ වගේ පාට පාට ඒවා හතරක් පහක් එකට කරකිලා වගේ පාට පාට ඒවා තියෙන නිකන් ශක්තියක් ඉපදිලා ඒක තමයි විඤ්ඤාණ ශක්තිය ඒක තමයි මේ මොහොතේ අපි ආත්මය වගේ දැනෙන එක. මේ ලෝකේ තියෙනා වගේ දැනෙන්නේ. මොකද ඔක්කොම බලු බලු යත වාරණ පේන શબ્දත් එක්ක. නම් තියනවා කියන එක. ඔව් එක මොහොතේම එකම අර පහෙන් එනේවා එක මොහොතේම පෙන්නනවා එකක් වගේ. මොකද දැන් මේක මේ ෂණේ හරි වේගවත් චිත්තක්ෂණය කියන එක හරි වේගවත්. ඒ කියන්නේ මේ පැත්ත බලනකොටම පාට ගොඩායි වර්ණ ගොඩායි ශබ්ද ගොඩායි. හා. දැන් තේරෙනවද? ඔව්. මේ පැත්ත බලනකොටම ශබ්ද ගොඩායි වර්ණ ගොඩායි. ඒ කියන්නේ අපේ ලෝකයයි. ඔව් ලෝකේ හටගෙන කෙනෙක්. ඔව් ලෝකයක් නැහැ මේ ඔක්කොම කුඩු කරලා ගත්තාම එහෙම දෙයක් නැහැ සංඥා ගොඩක්. සංඥා ඔව් දැන් මෙහෙම බලලා මෙහෙම බලනකොට ඒ අතර තියෙනවනේ අපිට මොකුත් එන්නේ නැති දැන හිස් දැන ඒව ගැන හිතන්න එපා ඔබතුමී පොතේ තියෙන්නේ <laughs> අපේ පොතේ කියන ඒවා දැන් එහෙම කතාවක් කියවුන්නේ නැහැ නෑ මේ පොතේ කියවුනේ ආත්මයක් කියලා විතරයි මේ ලෝකයක් ලෝකෙමයි ආත්මය කියන්නේ වෙන එකක් නැහැ ඒ කියන්නේ බාහිර දෙයක් කියලා අපිට අර කරන්ට් එකේ ඉපදෙනවානේ අර කියනවා කියන ඒක රුප්පණේ කියන්නේ ඒක. ඉද්දෙනවා කියන එක රුප්පණේ කියන එක. කරන්ට් එක ඒ මිලිවොට් පහේ ශක්තිය. ඕක තමයි අපිට ආත්මය හදලා තියෙන්නේ. දැන් මේ තියෙනවා කියන එක. දැන් අපිට තියෙනවානේ දැන් ආත්මයක් තියෙනවානේ. දැන් ආත්මී ස්වභාවයක් දැනෙනවානේ. ලෝකේ තාම ගිහිලිලා නැහැනේ. දැනෙන දැනීමක් තියෙනවානේ. අන්නේ සංඥා සුකුම කරනවා කියන්නේ ඒකයි. සංඥා අபிසංකරණ නිරෝධයක් කියන්නේ ඒකයි. මේ සංඥාව සුකුම වෙනවා. මේ සත්‍ය දැනෙන්න දැනෙන්න. දැන් අවිද්‍යාව නොදන්න කමනේ මේ කතා. අවිද්‍යාව තියෙනකන් අපි රවටිලා ලෝකයක් තියෙනවා, මමත් තියෙනවා, ඉරක් තියෙනවා, හදක් තියෙනවා, මේ ළමයිනුත් තියෙනවා, ගෙවලුත් තියෙනවා, ඔක්කොම තියෙනවානේ. එහෙම කතාවක් නැති වෙනවා මේ සංඥා විතරයි කියලා මනසට සංඥාවක් විතරයි. දැන් ඒ කියන්නේ මේ චිත්තයක් නෙමෙයි ඒක. චිත්‍ර සංඥාවක් විතරයි. ඒ කියන්නේ දැන් තිබහා එන්නේ අතට නෙමෙයි තිබහා එන්නේ කටට නෙමෙයි තිබහ එන්නේ මේ එකකටවත් නෙමෙයි හිතටයි. තිබහ කියන්නේ එතකොට එන 1000ට අපි දාගත්ත නමක්. දැන් ඉංග්‍රීසියෙන් වෙන එකක්නේ. ඒ શબ્දනේ ඒකට දාගත්තේ. ඒ දැනෙන දැනීමට දාගත්ත සංඥාව. ඒක ඒකත් එක්කනේ දැන් එන්නේ කවුරු හරි શબ્ද එළියෙන් ආපු શબ્දයක් තමයි එකතු වෙන්නේ. එහෙමයි. එතකොට දැන් ඒ දැන් එතකොට තිබහ කියන එක සංඥාවක්. ඒකට අද දැන් තිබහ කියන වචනය කියනකොටම වචන කියන්නේ සංකාරයක්. ඒ කියන්නේ શબ્දයක්. ඒ වුණාට හිතට වතුර බොන්න බෑ. හිත කවදාවත් වතුර වීලා නැහැ. නෑ. ඒ සිස්ටම් එකට දාපු සංඛාරය කියන්නේ නම විතරයි. නෝ නමක් විතරයි. දැන් හිතට බඩ කිනුවාට හිත කවදාවත් බත් කාලා නැහැ. නෑ. නමුත් හිත කියන්නේ බඩ කිනේ අර අර අතුලාන්තයෙන් එන පිච්චීම අර ආමාශයේ ආහාර නැති වෙනකොට ඒක ඒක අර ආම්ලිකතාවය වැඩි වෙලා එන ඇසිඩ් එකට පිච්චෙන එකට දාපු අර වේදනාවට අර බාහිරින් දීපු නම තමයි බඩගිනි කියන එක. බඩගින්න බඩගින්න. ඒක શબ્දයක්. ඒක ඇමරිකාවේ શબ્ද වෙනස්. චීනයේ શબ્ද වෙනස්. දැන් දැන් ඒ වගේ දැන් මේ શબ્දෙට දැන් ඔය සතුන්ටත් ඕක තියෙනවා. සතුන් කෑ ගහලා බඩගිනුනා. ඔව්. දැන් ඒකට මේ මේ අපි බඩගිනි කියලා එකක් නැහැ. ඒක සංකාරයක්. නෑ. ඔව්. එකක් නෑ. ඒක ඒක හිතට දැනුණාට හිතට මේ කවදාවත් බාහිරට එන්න බෑ කියන එකයි මේ කියන්නේ. එක සංකා සංකාර කියන්නේ සිතමයි. ඔක්කොම දැනෙන්නේ හිතටයි. ඒතකොට ඒක සංඛාරයක්. ඒක චිත්තානුපස්සනාවේ තමයි අවබෝධ වෙන්නේ. නමුත් කවදාවත් මේ සංඛාරේ ඇත්ත වෙලා නැහැ. ඒ කියන්නේ එළියට ඇවිල්ලා නැහැ. ඔය ළමයි එකක් මිසක් කවදාවත් හම්බ වෙලා නැහැ. නැහැ. ලස්සන හිතකම් මිසක් කවදාවත් ලස්සන කෙනෙක් හම්බ වෙලා නැහැ. නැහැ. හිත හිතනවා හිත හිතනවා විතරයි හැමදේම. ටීවී එක බලාගෙන හිතන් ඉන්නවා වගේ තමයි අත්ත ලෝකෙත් හිතන් ඉන්න එකක් තමයි තියෙන්නේ කවදාවත් බාහිරට ඇවිල්ලා නැහැ. හම්බ වෙලා නැහැ. ඒකයි ඒක ඒ ක්‍රියාසිතක් වෙන්නේ. ක්‍රියාවක් මේ යන්න බෑ මේ හිතට. හිතට කවදාවත් ඒක හම් වෙන්නේත් නෑ. එහෙම දෙයක් නෑ. ඒක ෂෝට් එකක්. ඒකත් මායාවක්. ඒකයි මාරුප මංජ විඥානක් කියන්නේ. ඔව් ඒකවල ස්වාමීනි අර ෂෝට් එකක් මිසක් ෂෝට් එකක් තියෙන. මෙතන ශක්තියක් එනර්ජි එකක්. ඒ කියන්නේ මේක මේක මේක කම්පනයක්. කම්පන ශක්තිය. ඔව් අන්න ඒ කම්පන ශක්තියත් එක්ක අර නාමයේ උපදිනවා මිස කෙනෙක් නෙමෙයි ඒක. එහෙම දෙයක් නෑ. කම්පන ශක්තියව නාමයේ කියන්නේ. ඔව් ඔව් ඒක එක වචනයක්වත් තව එකක් ගන්න බෑ. ඔය එක වචනය කම්පන චන්තන කියන්නේ අන්තිම වචනේ. ඔය මාර්ගය තුල යන සංඥාව සුකුම වන තැන රාග දේශ මොහ ඔක්කොම තුනී වෙන තැන අන්තිමටම හම්බ වෙන්නේ කම්පන චන්තන කියන එක විතරයි. කම්පන චන්තන කියන්නේ මේකේ ශබ්ද වර්ණ ගන්ධ රස කියලා මුකුත් නෑ කම්පනයක් විතරයි මනසට. කම්පනයක්. ඔව්. කම්පන චන්තන. කම්පන චන්තන කියන පස්සේ ආයි නාම රූප කතා කරන්න බෑ. නෑ. ඔව් කතා කරන්න දෙයක් නෑ නේද? ඒක සංඥාව. ඒක ඔබතුමිය දන්නවා. ඔබතුමිය දන්නින්ද තමයි ඒක කියන්නේ. ඒක ඒක සංඥාවක් කියලා හැම එකම සංඥාවක් විතරයි. ශබ්ද, ගන්ධ, ඒවා වර්ණ කියලා එහෙම නැහැ. ඒවා ජාවිනේ මනසට එහෙම දේවල් නැහැ. මනසට තියෙන කම්පනයක් විතරයි. ඔව් එන්නේ දැන් මේ දැන් උදාහරණයක් කිව්වොත් දැන් කොහොම අපි දෙඳීගෙන ඉන්නකොට ෆෝන් එකේ ශබ්දය ඇහෙනකොටම ඒ ශබ්දෙත් එක්ක ඒක කම්පනය. ඒක රූපණය. ඒකයි රුප්පන්තකෝ ආවසෝ රූපං වදේති කිව්වේ. ඒක ශබ්දයකට රුප්පණය වෙනවා. වර්ණයටත් රුප්පණය වෙනවා. ගඳටත් රුප්පණය වෙනවා. ඔව් රසටත් අපිට දැනෙනවා. 아무ත් දැනීමක් වෙනවා. ඔය ඔක්කොම නේ උණුසුම සීතල ඔක්කොම ඔය ඔය පහ තමයි අර අපි කියන්නේ දැරීමක් පමණයි. ඔව් ඒ කියන්නේ ద్వාරනේ. ඒ කියන්නේ මේ සෙන්සර්ස් වගේ. ඒ කියන්නේ අර ඒ වෙලාවට මේ මේක ඒක ඔක්කොම මනසට සේරම සංඥා ඒක මේ මනසට සංඥාවක් පමණයි. සංඥා රූප සංඥා කියන්නේ ඔක්කොටම. රූප සංඥාව වෙන් කරන්න බෑ. බෑ බෑ ඒක මොහොතෙන් ඒ මොහොතෙම බුදුන් වහන්සේ ඒකයි සංඝයාගෙන් අහන්නේ රූපා නිත්‍යතෝ අනිච්චතෝ කියලා. එතකොට සංඝයා උත්තර දෙන අනිච්ඡම් බන්තේ. එතකොට මේ රූප කියන්නේ ඔක්කොටම. රූප කියන්නේ එකකට නෙමෙයි. ඔව් තේරම රූපය කියන එකේ ඔක්කොම අයිති. එතනින් ගත්තාම නාම රූප වෙන් කියනකොට එනවා. එහෙමයි. ඔව් එතකොට ඒ නාමය කියන්නේ රූප සංඥාවමයි රූප සංඥාවමයි රූපේ අන්ත දෙකක් නැති වෙනවා විඥානය අනිදස්සන වෙනකොට ඔව් ඔව් වෙන් නාමය රූපය කියලා වෙන් කරොත් තමයි අන්ත දෙකක් තිබ්බොත් තමයි විඥාණයට දැස ගන්න මේ මේ තියෙන රූපයක් මේ ලෝකයක් තියෙනවා නාමය එතකොට කියන දේ රූපේ එකතු කරලා වෙනවා දැන් නාමයමයි රූපේ කියනකොට අන්තයක් නැති වෙනවා එතකොට නාමීය රූපයක් කියන්නේ අපි හදාගෙන බලන එකක් කියන්නේ ඒක රූප සංඥාවක් කියන්නේ එකම අර ඉද්දීම පමණයි. ඒක දකින්න. කම්පණය විතරයි. ඔව් කම්පණය විතරයි. ඒ කම්පණය හරයක් නැති වෙනවා. කම්පණය තමයි මේ සත්‍ය දකින්නකොට මේක බාහිර ඔක්කොම දිය වී යන ස්වභාවය එන්නේ. ඒක ඒක මෙන්න මෙතන දැන් ඔබතුමියට අවශ්‍ය ටික තියෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ මෙන්න මෙතන තව දෙයක් සිද්ධ වෙනවා. දැන් මේක ඇවිල්ලා අපි එදිනෙදා අපිට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ওই කතාව. සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ දැන් අපි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියලා ධර්මයේ හඳුන්වන්නේ ස්කන්ධයමයි මේ සිත කියන්නේ එන අරමුණනේ. අරමුණමයි ස්කන්ධය කියන්නේ. වේදනා සංඥා සංකාර ඔස්සේනේ මේ අරමුණ කියන ඔය විඥානේ දැන ගැනීමේ අරමුණ කියන්නේ. ඒක එන්නේ ස්කන්ධයෙන්. එහෙමනම් ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ බුදුන් වහන්සේ සංඝයාට දේශනා කරන්නේ මහණෙනි, ඕතාපන්න වීම සඳහා සකදාගාමී වීම සඳහා අනාගාමී වීම සඳහා අරහත්ත්වය සඳහා ස්වාමීනි කුමක් කළ යුතුද කියලා අහනකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ කියලා. ඔව් <laughs> එතකොට ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම කියන එකමයි. ඒක විතරමයි අපිට කළ හැක්කේ. වෙන දෙයක් නෑ කරන්න නිවන් දකින්න. හැබැයි ඕක දකිනකොට වෙන අනිත් ටික තමයි ඔබතුමියට පැහැදිලි කරන්න ඕනේ. හිතට එන අරමුණේ සත්‍ය දකිනකොට ඒ තව දේවල් සිද්ධ වෙනවා. ඒවා මේ සිතුවිලි වලට අයිති නෑ. ඒ සිතුවිලි වලට හිතන්නත් බෑ. ඒවා ඒවා ඇවිල්ලා අපි කියන්නේ යම්කිසි යම්කිසි දෙයක අතුරුඵලයක් කියන්නේ අන්න ඒ වගේ. ඒ වගේ අපි කරන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකීම පමණයි. අපි කරන දේ ඕක ප්‍රතිපදාව ඔච්චරයි තියෙන්නේ. නමුත් මේකේ දැන් දකින්නකොට දකින්නකොට වෙන්නේ අපේම ලෝකයේ තියෙන බවට තියෙන ඒ වටිනාකම් ටික සේරම දිගදීගෙන යනවා. මොකද අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ සත්‍ය ඥානෙ තියෙන්න ඕන යාට. අර අපි මුලින් කියපු ටික. බාහිර දෙයක් නැති බව හිතන බව. එතකොට එන අරමුණ එන අරමුණ එතරම් දැන් මිදෙනවා. ඒක ඔබතුමිය දන්නවනේ. එන අරමුණ දැන් එතනම මිදෙනවා. බාහිරට ගැට ගැහෙන්නේ නැහැ, උපාදාන වෙන්නේ නැහැ. භව නිරෝධයක් එනවා. පොත කියන ඒ දෙයක් හැදෙන්නේ නැහැ. ಜಾති එතකොට එන්නේ නැහැ. එතකොට තණ්හාව එතන තණ්හාවට ඉඩක් නැහැ. පොත තිබ්බොත් තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙම වුණොත් තමයි තණ්හාව උපදින්නේ. පොතක් නැති තැන, උපාදානයක් නැති තැන තණ්හාවටත් ඉඩක් නැහැ. එතකොට ඒ සියල්ලම එතනින් උපරුජ්ජනේ වෙනවා. ඒ කියන්නේ නාම රූප උපරුජ්ජනේ වෙන තැන. නාම රූප උපරුජ්ජනේ වෙන තැන එතන අර පසපච්චා වේදනා වේදනාපච්චා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව කිරම නැති වෙනවා. ඔක නැති වෙන සම්දිස්ථානේ තමයි ඔතන. ඒ කියන්නේ සිතට එන අරමුණ සත්‍ය දකින්නවා කියන එක යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති යම් ප්‍රපංචේති තං විජානාති කියන්නේ බාහිරට ගැට ගැහුණා කියන එකයි. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රජානාති කියන්නේ ඒ සිතේ එන අරමුණ බාහිර නෙමෙයි සිතක් නෙමෙයි කියලා සත්‍ය දකින එක.